හොඳයි එහෙමනම් කාල වේලාව නිමා වෙන නිසා අපි ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමවටපත් කරමු. අද දවසෙත් අපේ අනුරුද්ධ හාමුදුරුවෝත් සම්බන්ධ වුණා. ඒ වගේම තව සෑහෙන පිරිසක් අද දිනේ ධර්ම දේශනාවට සාකච්ඡාවට සම්බන්ධ වුණා. ඉතින් හැමෝම හොඳ ප්‍රායෝගික වගේම ටිකක් ගැඹුරු ප්‍රශ්න අද විමසුවා. ඒ තුලින් අපි හැමදෙනාගේම ධර්මඥානය අවදි කරගන්නට අවස්ථාවක් ලැබුණා. ඒ ධර්ම ශ්‍රවණය තුලින් ඒ වගේම ධර්ම සාකච්ඡාව තුලින් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැමදෙනාටම ප්‍රඥාව දියුණු කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදෙනාටම තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්ම ධර්මයේ දේශනා කළ අපගේ ගැටවලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ කළා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය පතන්නා වූ කාලෙකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු අවසරයි